පිරිසක් ඉන්නකොට ඉතින් ඒ සංවර භාවය අපි ඇති කරගන්න ඕනේ. මේ සමන් අද ශේකියා ටික පැහැදිලි කරන්නේ ශික්ෂාපද 10ට අමතරව ශේකියා පිළිබඳවත් අවධානයක් ආරක්ෂා කිරීලා ප්‍රවිද්දෙක් තුල තියෙන්න ඕනේ. එතකොට දැන් භික්ෂුත්ව නැති වුණාට දස සීලය සාමණේර කෙනාට දස සීලයක් වත් පිළිවෙත් ටිකක් සීකියා ටිකක් ওই ටික සාමාන්‍ය ජනතාවට තියෙනවා රකින්න. දරුවත් පිළිවෙත් ටික අපි කරා. සසීලයේ කියන කාරණාව කොහොමද ශික්ෂාපද ටික ඔයාලා ඒ ටික ඔක්කොම දන්නවනේ. අසසීලයේදී දැන් සාමණේර කෙනෙක් පරාධිකා වෙන අවස්ථා 10ක් තියෙනවා. දැන් භික්ෂුවක් නම් පාරාධිකා වෙන්නේ කාරණා හතරකදී. හැබැයි භික්ෂුව පාරාධිකා වුණාට පස්සේ ආයි භික්ෂුත්වයක් පිළිටන්නේ නැහැ. හැබැයි සාමණේර කෙනෙක් පාරාධිකා වුණා කියලා සාමණේරත්ව නැති වුණාට අහපව් සාමණේර වෙන්න පුළුවන්. එයාට භික්ෂුත්වයක් කරා යන්නත් පුළුවන්. හැබැයි අපි හොඳට තේරුම් ගන්නට ඕනේ සාමණේර කෙනෙක්ගේ දැන් භික්ෂුත්වයේ හතර පරාජිකා වලින් එකක් අයින් වුණා නම් කැඩුනා නම් පරාජිකා වෙනවා සේම. එතකොට ගිහියෙක් වගේනේ. සාමාන්‍ය කෙනාගෙත් මේ 10න් එකක් කැඩුනොත් එහෙම එයත් පරාජිකා වෙනවා. එතකොට එයත් අලුතෙන් අහපව් පාර මේ භික්ෂුවට බැරි වුණාට එයාට අලුතෙන් අහපව පුළුවන් පැවිදි පිළිටන්න. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපි බලන්නට ඕන ඒ පාරාජිකා ශික්ෂාපද රකින්න එකත් පාරාජිකා ටික ආරක්ෂා කරන එකත් එතකොට ශික්ෂාපද 10න් පළවෙනි පහම පාරාජිකාවට අයිති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අනුජානා වික්කවේ දසහංගේහි සමන්නාගතං සාමණේරං නාසීතුම් මහණෙනි අංග 10කින් යුක්ත සාමණේර නසන්න කියනවා පළවෙනි කාරණාව තමයි පාණාතිපාතී හෝති ප්‍රාණඝාතය කරනවා නම් දැන් භික්ෂුවක් ප්‍රාණඝාතිකාට පාරාධිකා වෙන්නේ නැහැ. භික්ෂුවක් මනුෂ්‍ය ඝාතනයක් කරොත් පාරාධිකා වෙනවා. නමුත් සාමාන්‍යර කෙනෙක් ප්‍රාණඝාතය කරත් පාරාධිකා වෙනවා. ඒ නිසා සාමාන්‍යර සීල ගැන ඒ හැම අවධානයක්ම ඉන්න වෙනවා. ඊළඟට අදින්නාදායි හෝති හොරකම් කරනවා. වික්ෂුවක්කුත් හොරකම් කරොත් පාරාධිකා වෙනවා. ඒ වගේම සම්මලර කෙනෙකුත් හොරකම් කරොත් පාරාධිකා වෙනවා. අබ්‍රහ්මචාරී හෝති. වික්ෂුවකුත් අබ්‍රහ්මචාරී වුණොත් පාරාධිකා වෙනවා. සාමාන්‍ය කෙනෙකුත් අබ්‍රහ්මචාරී වුණොත් පාරාධිකා වෙනවා. මුසාවාදී හෝති. සාමාන්‍ය කෙනෙක් බොරු කිව්වොත් පාරාධිකා වෙනවා. හැබැයි වික්ෂුවක් බොරු කිව්වොත් පාරාධිකා වෙන්නේ නැහැ. වික්ෂුවක් බොරුවට උතුරු මිනිස් දහම් කියවොත් තමයි පාරාලිකා වෙන්නේ. ඒ කියන්නේ තමන් තුළ නැති දේවල්, තමන් තුළ නැති අධිගමයන් රවට්ටන අදහසින් මොනිට කෙනෙකුට බොරුවට කිව්වොත් භික්ෂුව පාරාලිකා වෙනවා. බොරු කීවා කියලා පාරාලිකා වෙන්නේ නැහැ. හැබැයි සාමණේර කෙනා බොරු කිව්වොත් පාරාලිකා වෙනවා. මජ්ජපායි හොති සාමණේර කෙනා මත්පැන් පාවිච්චි කරොත් පාරාලිකා වෙනවා. හැබැයි භික්ෂුව මත්පැන් පාවිච්චි කරාට පරාජිකා වෙන්නේ නැහැ. ඊළඟ කාරණු ටික නම් ගොඩාක් ඉතින් වෙනවා අඩුයි. බුද්දස්ස අවන්නං භාසති. බුදුරයන් වහන්සේගේ අගුණ කියනවා නම් පරාජිකා වෙනවා. බුදුරන් වහන්සේගේ අගුණ කියනවා නම් ධම්මස්ස අවන්නං භාසති. ධර්මයේ අගුණ කියනවා නම් සංඝස්ස අවන්නං භාසති. සංඝයාගේ අගුණ කියනවා නම් එතකොට සංඝයාගේ අගුණ කියලා එතන කතා වෙනවා සංඝ කියන සැබෑම ශ්‍රාවකත්වයේ පැහැදුනා කියන කාරණාව. නවවෙනි එක මිච්ඡාදිත්තිකෝ හෝති. මිච්ඡාදිත්ති වුණා නම් පරාජිකා වෙනවා. දහවෙනි එක භික්ඛුණී දූෂකෝ හෝති. භික්ෂුණියක් දූෂණය කරනවා නම් පරාජිකා වෙනවා. අනුජානම් භික්ඛවේ ඉමේහි දසාංගයේ සමන්නාගතං සාමණේරං නාසේතු එතකොට මෙන්න මේ කර්ම 10න් යුක්ත සාමණේරයා පරාජිතා වෙනවා කියලා බුදුරණවහන්සේ වදාරනවා. ඒකදී අපි ගොඩාක් අවධානයෙන් පළවෙනි පහ පළවෙනි පහේ පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි විශේෂයෙන් හතරයි එකයි කියන එක තමයි ගොඩක් වෙලාවට අවධානය තියෙන්න ඕන නැත්තේ. පළවෙනි එකෙනුයි හතරවෙනි එකෙනුයි ගොඩක් වෙලාවට පාරට පාරාජිතා වෙනවා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව ලොකු අවධානයක් තියෙන්න ඕනේ සහ අපි ධර්මයක වැඩපිළිවෙල කරන තැනදී ගොඩාක් වෙලාවට ඒක සිදු වෙන්නේ නැහැ. මේක ඇත්තටම ශික්ෂාපදයේ පිළිබඳව නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. අපි ඒක උපසම්පදා ශීලී ඉගෙන ගන්නදී කතා කරමු. සතෙක් මැරුණා කියලා පාරාජික ප්‍රාණඝාත වෙන්නේ නැහැ. බොරුවක් කියුණා කියලා මේ බොරු කියුවෙන්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්න අපි අනිවාර්යෙන් පණ ඇය සතෙක් කියලා දැනගන්නට ඕනේ. සතා මරන්නට ඕනේ. සතාගේ ප්‍රහාණය මරණ චේතනාව තියෙන්නට ඕනේ. සතාගේ ප්‍රාණය නිරුද්ධ වෙන්නට ඕනේ. ඔය සියල්ලක්ම ඉෂ්ට වෙන්නට ඕනේ ප්‍රාණඝාතය වෙන්න. මරන්න ඕනක චේතනාවක් තියෙන්නත් ඕනේ. මැරෙන්නත් ඕනේ. මරන්න ක්‍රියාවක් කරන්නත් ඕනේ. බොරුවත් එහෙමයි. තව කෙනෙක් රවට්ටන දහසක් තියෙන්නට ඕනේ. එයා රැවටෙන්නත් ඕනේ. රවට්ටන්න අපි යමක් කියන්නත් ඕන. සාමාන්‍යයෙන් ප්‍රාණඝාතය වගේ නේ බොරු වේ වුණාට ගොඩක් වෙලාවට බොරු කියවෙන්නේ නේ. හත්තු නම් මැරෙනවා. මරන්නේ මැරෙනවා. බොරු කියවෙන්නේ නෑ ගොඩක් වෙලාවට බොරු කියනවා. නිසා අර බොරුව ගැන ගොඩාක් අවධානය තියන්න වෙනවා. මොකද බොරුවක් කෙනෙක් රවට්ටන්න ඕනේ කියලා අදහසමනේ තියෙන්නේ. අර බයට බොරුවක් කියවෙනවා නම් කියවෙන්න දෙන්නේ බයට. බය වගේ දෙයක් ඇති වුණොත් සමහර ලාවට කියවෙන ඉඩක් තියෙනවා. නැත්තම් සාමාන්‍ය ලේසියෙන් බොරුවක් කියවෙන්නේ නැහැ බොරුවක් දැන දැනමයි කියන්නේ. ඒකවල පරාජිකා 10යි. දැන් මේ 10 ඉගෙන ගන්නට ඒ 10 ආරක්ෂා කරන්න උත්සාහ කරන්න ඕන. පත්තක්ඛන්දකයේ තුලින් පැහැදිලි කරලා පෙන්නවා ජීවිතේ භික්ෂු නැත්තම් විමුක්තියක් හොයන්න ආපු තැනදී ජීවිතයේ ගත කළ යුතු ආකාරය පිළිබඳව පත්තක්ඛන්දකේදී පැහැදිලි කරා. ඊළඟට සේකියා ටික තියෙන්නේ විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් අපේ චර්යාවේ තියෙන වැදගත්කම චර්යාවේ වැදගත්කම කියනකොට විශේෂයෙන් ගමේ ඉන්න ගමට යන විදිහ පිළිබඳව සහ දානීය ආදී දේවල් වළඳනකොට සිදු යුතු කාරණා පිළිබඳව තමයි ගොඩක් තියෙන්නේ. මේ සේකියා උපසම්පදා භික්ෂුවගේ ශික්ෂා පදවල තියෙන්නේ. හැබැයි සාමාන්‍ය රචනාටත් මේ සේකියා අදාළයි. ඒතකොට සේකියා තියෙනවා 75. ඒ සේකියා 75 කොටසක් තියෙනවා ගමේ ඉන්න ඕන විදිහ, අනෙක් කොටස තියෙනවා දානීය පළවන සහ දානීය පිළිගන්න විදිහ, අනෙක් කොටස තියෙනවා ධර්ම දේශනා කරන විදිහ. ඒ වාගේදී සංවර විය යුතු කාරණාව පළවෙනි වග්ගය පරිමණ්ඩල වග්ගයේ පළවෙනි සේකියා පදේ තමයි පරිමණ්ඩලන් නිවාසෙස්සාමීති සික්ඛාකරණීය. පිරිමඩලු කරනවා කියලා කියන්නේ හරියට රවුමට කියන්නේ සාමාන්‍යයෙන් අපි සම්ප්‍රදාය ඉගෙන ගන්න කාරණාව අඳනය කෑල්ලක් ඉස්සරහට එල්ලෙන්න එල්ලෙන්න තියෙන්න බෑ. පිටිපස්සෙන් කෑල්ලක් එල්ලෙන්න තියෙන්න බෑ. හරියට රවුමට අඳන තියෙන්න ඕනේ අඳනේ අඳනකොට. යටපැත්තේ. යටපැත්ත ගාන්න රවුමට තියෙන්න ඕනේ. ඒතර පළවෙනි එක තියෙන්නේ පිරිමඩලු කරලා සිවුරු අඳින්න මේක අඳනේ තමයි කතා වෙන්නේ. සිවුරු අඳින්නේ මේ මේ එකන අඳනේ අඳිනකොට කොටසක් ඉස්සරහ පැත්ත ඉස්සෙලා පිටිපස්ස පැත්ත පාත් වෙලා නැත්නම් කොටසක් පාත් වෙලා කොටසක් ඉස්සෙලා තියෙන්න බෑ. අඳනේ අඳිනකොට අඳනේ රවුමට තියෙන්න අඳින්නට ඕනේ. ඊළඟ එකේ තියෙන සිවුරු පරිමණ්ණම් පාරපිස්සාමිති සික්ඛාකරණීය සිවුරු පොරවනකොට සිවුරක් පෙරෙව්වහම දෙවුර පෙරෙව්වත් ඒකාස කළා මේක නම් විශේෂයෙන් ගමේ නිසා කතා කරන්නේ දෙවුර පොරවනකොට විශේෂයෙන්ම අඳනේ වටේම රවුමට තියනවා වගේ යටපැත්ත සිවුරක් මේ විදිහටම වටේම රවුමට තියනට ඕන එල්ලෙන්න පාස් වෙන්න තියෙන්න බෑ. එතකොට ඒ ඒ කාරණාවෙන් අර සංවර භාවය තමයි ඉස්මතු වෙන්නේ. ඊළඟට සුපටිච්ඡන්නෝ අන්තර්ගාමී ගමිස්සාමිච්ච සික්ඛාසරණිය. සුපටිච්ඡන්න ඡන්න කියන්නේ වහනවා සුපටිච්ඡන්න කියන්නේ කියන්නේ සම්පූර්ණ හොඳට මනාව වහ ගන්නවා. අතුල් ගමේ යනකොට අන්තර්ගාමී ගමිස්සාමිච්ච අතුල් ගමේ යනකොට සම්පූර්ණයෙන්ම සිවුරු වහගෙන යන්නට ඕනේ. කියන්නේ දෙවුර වහගෙන යන්නට ඕනේ. අතුල් ගමේ යනකොට අනිවාර්යයෙන්ම දෙවුර උභයංශ කරලා නැත්නම් දෙවුර වහලා ගමේ යන්නට ඕනේ. සුපටිච්ඡන්නෝ අන්තරකාරයේ නිසිරිස් ස්වාමීන් සික්ඛාකරණිය. ඊළඟ එක තමයි ගමේ ඉන්නකොට ගමේ ඉඳගෙන ඉන්නකොට නැත්නම් මොකක් හරි අපි හිතමු කොහෙට හරි ගමේ කොහෙට තැනකට ගියා කියලා. එතකොට ඒ සිවුරු වහගෙනම ඉන්නට ඕනේ, දෙවුර වහගෙනම ඉන්නට ඕනේ ගමේ ඉන්නකොට. සුසංගතව අන්තරකාරයේ ගමිස් ස්වාමීන් සික්ඛාකරණිය. ඊළඟට කියන්නේ ගමිස් ස්වාමීන් යනකොට ඇතුළු ගමෙහි යනකොට සුසංගතව සංවරව ගමේ යනකොට සංවරව යන්නට ඕන. එතකොට සංවරකමකට අත්පය හොලවන්න නැතුව දැන් මේ ඒවා ටිකක් කියනවා. සංවරව අතුරු ගමේ යන්නට ඕනේ. අර අසංවරකමක් ගමේ යනකොට තියෙන්න බෑ. සුසංගතව අන්තර්ගරය නිසිදිස්සාමේ සික්ඛාකරණීය. ගමේ යනකොට ඊළඟ ගමේ ඉන්නකොට ගමේ ඉන්නකොටත් සංවරව ඉන්නට ඕනේ. ඒ කියන්නේ සංවර භාවය දැන් මේක ඇත්තටම දැන් අපි වෙනමම හික්මිය යුතු එකක්. මොකද ආරණ්‍යයේ ඉන්නකොට අඟපාන්න නැතුව ඇතුළේ ඉන්නකොට හැබැයි එළියේ ඉන්නකොට බාහිරට මේ ශික්ෂාපද ගොඩාක් තියෙන්නේ අපහැදුවන්ගේ පැහැදීම පිණිසත් පැහැදුවන්ගේ වඩා වර්ධනය පිණිසත් ඒ වගේම තමයි සාමාන්‍ය ස්වභාවයක් තමයි අර බාහිර අය එක්ක යන තැනදී නැත්නම් බාහිර සමාජයකට යන තැනදී ලොකු සංවරයක් වෙන අපි ඇත්තටම ওই මගුල් ගෙදරකට ගියත් ඒ වගේ තැනකට පොව ලස්සන ඇඳලා කරලා යනවා. ඒ වගේ අර පුදුම ලස්සනක් තියෙන්නට ඕන. ඒ නිසා තමයි සංවරව දැන් සංවර වීම කියන කාරණාව නම් ගොඩාක් වැදගත් වෙනවා. මොකද හේතුව කෙලෙස් අවිස් වෙනවා ගම යනකොට. කෙලෙස් වර්ධනය වෙනවා. ඉතින් කෙලෙස් අවිස් වෙන්නේ නැති වෙනවා සංවරව වාසය කරන්නේ. ඊළඟට ඔක්කිත චක්කු අන්තර්ගරේ ගමිස්සාමි සික්ඛාකරණය. ගමේ යනකොට වටපිට බල බලා යන්නේ නැහැ. ඉස්සරහා ඕනොන්න බලන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපට පේන දුර, කියන්නේ අපට ගමන් කරන්න පුළුවන් ප්‍රමාණය තමයි කියන්නේ අඩවන්නේ ඇස් දෙක කෙලින් මුණ බලන්න නැතුව අනිවාර්යෙන් බෙල්ල නමා ගත්තට පස්සේ යම් ප්‍රමාණයක් විතරයි පේන්නේ. නිසා ගමේ යනකොට වටපිට බලන්න බෑ. වටපිට බලන්න බෑ ඕනට වඩා ඉස්සරහා බලන්න බෑ. බිමට යමු කර ඇස් ඇතුව තමයි යන්නට ඕනේ. ගමේ ඉන්නකොටත් එහෙමයි. ඔක්කිටක් වන්තර ගන්න විශේෂතාවම සීකාකරණය. ගමේ ඉඳගෙන ඉන්නකොට කොහේ හරි ඉන්නකොට ඕන දිට වටපිට බලන්න බෑ. එතකොට දැන් මේ මේක ගොඩාක් වෙලාවට තියෙන මොකක් එක්කද? අපිව පේන තැනදී. සහ විශේෂයෙන් අපිව පේන තැනදී කියන එක බාහිර සංවරයට බුදුරණවහන්සේ පනෝප නිදානෙට හේතු වෙනවා. ශික්ෂා ඵලයේ හැටියට. හැබැයි අපේ සංවරය කියන කාරණාව අපේ කෙලෙස් ප්‍රහාණයටත් මේ කාරණා උපකාර වෙනවා. මොකද අපිට උන නිමිති ගන්න එක අඩු වෙනවනේ බාහිර තියෙන. ඊළඟට න උක්කිට කාය අන්තර්ගතේ ගමිස්සාමි සික්ඛාකරණීය. සිවුරු උස්සගෙන නැත්නම් අර මේ වේගෙන් යන්න ඕන පස්සේම සිවුරු කොනක් උස්සගෙන වේගෙන් යන්න. අන්න ඒ වගේ සිවුරු උස්සගෙන යන්න බෑ ගම යනකොට. ඊළඟ නෞකිට කැන්සර් කරේ සිස්සම් සික්කාකරණිය සිවුරු ඔස්සගෙන ඉඳගෙන ඉන්නත් බෑ. දැන් අපි සමහරවිට අර මඩවලක් මොනවා හරි කාරණාවක් තිබ්බොත් මඩවලේ යන්න සිවුර උස්ස ගන්න වෙනවා. නමුත් ඒක හේතුවක් පිට. එහෙම නැතුව සිවුර උස්සගෙන යන්න සහ සිවුර උස්සගෙන ඉන්න බෑ සංවරභාවයට තියෙන තැනදී. ඒ තමයි පරිමණ්ඩල වර්ගයේ තියෙන ශික්ෂා නැත්නම් සේකියා 10යි. ඊළඟ උද්‍යග්ගික වර්ගයේ 10ක් තියෙනවා. න උජ්ජර්ගිකාය අන්තර්ගරේ ගමිස්සාමි සික්ඛාසරණිය. අතුරු ගමේ යනකොට හයියෙන් hina වෙවි. නැත්තම් දැන් අර කවුරු හරි කතා කරන එකට හකස් කාලා hina ගමේ යනකොට හිම hina වෙවි යන්න බෑ. ඒ වගේම න උජ්ජග්ග අන්තර්ගතයෙන් නිසිවිස්රාම ශික්ෂාකාරණිය. ගමේ ඉන්නකොටත් එහෙම hina වෙන්න බෑ. අප්ප සද්ද වන්තරගරේ ගමේස්සන කයිය ගහ ගහ යන්න බෑ. අල්ප සද්දයක්. යම් කිසි කෙනෙක් කතා කරොත් එහෙම හිමින් කතා කරන්න ඕනේ. මහා හයියෙන් කතා කරන්න නැතුව අල්ප සද්දයක් තමයි පිට කරන්නට ඕනේ නැත්තේ ගම්හි යනකොට. කවුරු හරි දැන් අපි මොන පිළ පාදනකොට අහන ප්‍රශ්නකට උත්තර දෙනවා මිසක් එයාට ඇහෙන්න ඔක්කොටම ඇහෙන්න කතා කරන්නේ නැහැ. අපසද්දෝ අන්තර්ගරයේ නිසිස්සානුස්සී කතා කරන්නේ. ගමේ ඉන්නකොටත් එහෙමයි කාටට කතා කරනකොට දැන් අපි ධාම සභා මණ්ඩපයට යන කියන එක නෙමෙයි ඈ ධම්ම සභා මණ්ඩපයකට ගියාම ධර්මයේ කියනකොට ඒ අයට ඇහෙන්නනේ කියන්නේ ධර්මයේ කියනකොට. එතකොට සද්දේ වුණ. නමුත් සාමාන්‍ය කතා බහ කරනකොට අල්ප සද්දයක් තමයි තියෙන්නට ඕන නැත්තේ. මම මතක් වෙච්ච දේ කියන්න මම කියන්නම කියලා ඔයාලට ඉතින් හිතේ. එකක් තමයි අ මොකද මට මතක වෙයි කියලා. දැන් ඕක සංගාම කියලා වන්දනා කරනවා. වන්දනා කරද්දී මම අර කිව්වේ අවසානයේදී ඕකාස වන්දාය බන්තේ කියලා කියන්නේ. ඒකෙදි කියන අපි අර ගෞරවාන්විත භාවයට නිකන් අර දැන් ඕකාස වන්දාය බන්තේ කියලා නිකන් වැදගෙන ඉන්නවට වඩා තුන් සැරයක් ඒ තුන් සැරේම කියනකොට නැගිටලා වදිනවා. ඕකාස වන්දාය බන්තේ කියලා තුන් සැරේම නැගිටලා කොහොමද පළවෙනි සැරේ ලුකා සවන්නයි මන්ත්‍ර කියනවා. නැගිලා කියන්නේ හිත ගන්නවා කියන එක නේ අපි සාමාන්‍ය ගාතාව කියන විදිහට. අනිත් කාරණාව තමයි මේ මම විශේෂයෙන් අර මේ ඔයාලට නම් ඒක ටික දන්නවා. මෙමලා දෙන්න අහලා නැහැ. වැඩිහිටි ස්වාමීන් වහන්සේ ළමකට උඹට මට කියලා ඇහුණා. ඔබ වහන්සේ කියන්නේ කවදාද? මේ සාමාන්‍යයෙන් අපි ඔබ වහන්සේ කියන කාරණාව භාවිතා කරන්නේ සමාන කෙනෙකුට නැත්නම් බාල කෙනෙකුට ඔබ වහන්සේ කියන වචනේ භාවිත කරන්නේ සම මම එක දේශනාවක මම නෙවෙයි ඥානමාර්ග කිව්වේ මේ සමාන කෙනෙකුට නැත්නම් බාල කෙනෙකුට තමයි ඔබ වහන්සේ කියලා කියන්නේ ස්වාමින් වහන්සේ කියලාම කියන්න ඕනේ. දැන් මම හිතන කට්ටියන හුරු යතිනේ. දැන් ඔබ වහන්සේ කියන්නේ නැහැ හේසින් කියන්නේ. ඒ නිසා ඔබ වහන්සේ කියලා වැඩිහිටි කෙනෙකුට කියන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව අපට හැම වෙලෙම ඇහෙන දෙයක් කියනවා සිවුර ඒකාංශ කරලා වන්දනා කරා කියලා. ඇතර මේ කාරණාව මෘණාන සන්නස් එක්ක ගොඩාක් කතා කරපු දෙයක් තියෙනවා. මොකද දැන් අපි සිවුර මෙහෙම පොරවන අවස්ථාව තියෙනවා. දැන් මෙහෙම පොරවන්නේ අපි අපේ පහසුවට. මොකද දාඩියයි ඒ කාරණාව එක්ක පොරවනවා. එතකොට ඇත්තටම මෙහෙම පෙරවීමක් ඒ කාලේ තිබිලායේ තියෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. සිවුර ඒකාංශ කරලායි වන්දනා කරන්නේ. නැත්නම් සිවුර ඒකාංශ කරලා වන්දනා කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. එහෙනම් සිවුර පුරවගෙන ඉන්නේ ඒ විදිහටම නම් සිවුර ඒකාංශ කරලා වන්දනා කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. ඒතකොට අර ගෞරවාන් ගෞරවාන්විත භාවය තමයි අපි ඉන්න විදිහට නැතු දැන් අර සාමාන්‍යයෙන් ওই ගැමියුම් හුරු වෙලා තියෙන්නේ සලුවක් ඒ කියන්නේ උත්තර සංගය කියන්නේ ඒකනේ සලුවක් කරේ දාගෙන ඉන්නකොට කවුරු හරි වැඩිහිටි කෙනෙක් නැත්නම් ජේෂ්ඨ කෙනෙක් ගරු කරන කෙනෙක් උන්ට ඒක අරගෙනනේ වඳින්නේ. ඒ කියන්නේ ඔළුව ළමයි. එතකොට මේ දැන් දේශනාවේ හැමතැනම තියෙනවා සිවුර ඒකාස්ත කරලා තමයි වන්දනා කරන්න කියන්නේ. ඒතකොට හැම වෙලෙම හුරු වෙන්න, ඒ කියන්නේ ඒක ගෞරවය. මේ අපි ඇඳගෙන ඉන්න විදිහ දැන් අපි අර විදිහට ඇඳගෙන ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ ඒකාංශ කරලම මේ විදිහට ඇඳගෙන හිටියොත් අනිවාර්යයෙන්ම සිවුර ඒකාංශ කරලා ඇඳලම වන්දනා කරන්න ඕනේ ඒක ගෞරවයක් කරන්නේ අන්න ඒකත් එක්ක ඉතින් ඒ නිසා ඒ කාරණා තුන මට මතක් වෙච්ච කාරණා තුන ඒකත් අර සංවරය සහ ගෞරවාන්විත භාවයට උපකාර වෙන දෙයක්. ඒ නිසා සිවුර ඒකාංශ කරලා වන්දනා කරන්න හුරු වෙන්න. ඊළඟට අල්ප සද්දයෙන් ගමේ කතා කරන්නේ න කාය අපචාලනං අන්තර්ගරේ ගමිස්සාමි සික්ඛා කරණිය. කය හොලෝ හොලෝ මහමහ කර කර කය හොලෝ හොලෝ එහෙම ගමෙහි යන්නේ නැහැ. කය හොලවමින් ගමෙහි යන්නේ නැහැ. ඊළඟට න කාය අපචාලනං අන්තර්ගරේ විසිස්සාමි සික්ඛා කරණිය. කය හොලෝ හොලෝ අතුළු ගමේ ඉන්නේ නැහැ. ඊළඟට අත්තුල වල ඔය යනකොට නික මොකක් වෙන දෙයක් තමයි ඔහොම අත අතහිලේ අතහොලවන්නේ අත කකුලත් කකුලත් එක්ක අත ගියත් කමක් නැහැ නැත්තම් අත සාමාන්‍යයෙන් කකුල ගියත් අත හිම්ම තියෙන නැත්තම් සාමාන්‍යයෙන් ඇත්තටම අපි සිවුර එකාස උභ්‍යාස කරාට පස්සේ මේ අතින් මේ මේ සිවුරේ පොට දෙක අල්ල ගන්නවා සිවුරේ පොට දෙක අල්ල ගන්නවා එතකොට බෑග් එකක් තියෙනවා නම් ඒ බෑග් එකත් එක්ක අත උතන තියෙනවා අනිත් එක මෙතනින් අල්ල ගන්නවා ඒක කොහොමද ලේසියෙන් අත හෙලවෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හරියට පොරවගෙන යනකොට. ඒ නිසා අත්වලෝ හොලෝ ගමෙහි යන්නේ නැහැ. එනනම් අත්වලෝමින් ගමෙහි ඉන්නෙත් නැහැ. අන්තර්ගරේ නං යන බාවුපිටවලන අන්තර්ගරේ නිසිස්සම් එක්ක කරණිය. ඊළඟට නිස හොලෝ හොලෝ අතුළු ගමෙහි යන්නේ නැහැ. ලෙඩක් සාමාන්‍යයෙන් හිම ලෙඩවල් අඩුනේ. ලෙඩක් තිබ්බොත් කහිල්ලක් තිබ්බොත් හැරෙන්න නැත්නම් මම හිස ඔහොම ඔහොම හොලෝ හොලෝ හරි ඔහොම හොලෝ හොලෝ හරි අතුරු ගමේ යන්නේත් නැහැ අතුරු ගමේ ඉන්නේත් නැහැ හිස හොලෝ හොලෝ ඒ තමයි උද්‍යප්තික වර්ගයේ ශික්ෂාපද 10 ඊළඟට කම්බකත වර්ගයේ ශික්ෂාපද 10 න කම්බකත අන්තර්ගතේ ගමිස්සාමි ශික්ෂා කරන්නේ ඊළඟට තමයි ඔය උකුලේ අධික තියාගෙන උකුලේ අධික තියාගෙන ගමේ යන්නේ නැහැ දැන් ඇත්තටම අපි දෙවුර පරෝගකට පස්සේ හරි සංවරයි. එතකොට දැන් අපි අපිට මොකෝ කැලේ යනවා කියලා. කැලේ කියන එකයි ගම කියන එකයි දෙක. එතකොට මේ කැලේ යද්දි මේ කාරණා එහෙම කියලා ගන්නේ අපි සිවුර කරට ගත්ත අපිට පහසුවෙන් අපි යන්න පුළුවන්. හැබැයි ගමේ අනිත්‍යයේ සංවරය විතර. අනිත්‍යයේ සංවරය කරන්නේ අපිට අපේ කෙලෙස් සවිසෙන්නේ නැහැ. එතකොට උකුලේ අත් තියාගෙන ඇතුළු ගමෙන් යන්නේ ඉන්නේ නැහැ. ඊළඟට උකුලේ අත් දෙක තියාගෙන ඇතුළු ගමෙන් ඉඳගෙන ඉන්නෙත් නැහැ. එහෙම හික්මෙන්නට ඕන. න ඕගොන් ඍතු අන්තර්ගතයේ ගමිස්සාමි සික්ඛාකරණිය. ඔළුව පොරවාගෙන සිවුරෙන් හෝ දැන් සාමාන්‍යයෙන් අවුව තියෙනවා නම් කුඩයක් ඉහළ ගන්න. ඇතුලේ ගමේ යනකොට සිවුර සිවුර පොටෙන් හරි ඔළුව පුරවා ගන්නෙ නෑ. සිවුර පොටෙන් හරි ඔළුව පුරවා ගන්නෙ නෑ නැත්නම් වෙන දෙයකින් හරි ඔළුව වැහෙන්න පුරවා ගන්නෙ නෑ. එතකොට ඔළුව වැහෙන්න පොරවා ගන්න ඇතුළු ගමේ යන්නේ නැහැ කියලා හික්මෙන්නට ඕනේ. ඊළඟට ඇතුළු ගමේ ඉන්නකොට ඔළුව පොරවාගෙන ඉන්නේ නැහැ. කුඩයක් ඉහළන් හිටියට කමන්නේ අවසරණ ඒ ඕනේ කෙනෙක් කුඩයක් ඉහලාගෙන ගියට ප්‍රශ්නයක් නැහැ. නමුත් සිවුරු පොටෙන් හරි වෙන මොනවා හරි කැප් එක දාගෙන යන්න බෑ. කැප් එකත් ඔළුව බාගෙන ඉන්න එකයි. ලැතුරු ගම යනකොට ඒ කිසි දෙයක් භාවිතා කරන්න බෑ. ඊළඟට න උක්කුට්ටිකය අන්තර්ගරේ ගමී ස්වාමී සික්ඛාකරණීය. සාමාන්‍යයෙන් මේක වෙනව අඩුයි. ගමේ ඇවිදිනකොට මේවා වෙච්ච දේවල් හැම තුනම ශික්ෂාවල පැනෙන්නේ. ඒ ඒ කාලේ මේ සම්බග්ග තමයි ගොඩක් වුනේ. ඇඟිලි වලින් යනවා කියලා කියන්නේ. ඇඟිලි වලින් ඇවිදින්න බෑ ගමේ යනවා. විලුඹෙන් යන්නේ. විලුඹෙන් යන්නත් බෑ. ඒක ඉතින් සාමාන්‍ය වෙනව අඩු ඒ වගේ දෙයක් තුවාලයක් නොත් මොකක් හරි මේ මේ කකුලේ කට්ටක් කරනොත් හරියන්නේ නැත්නම් යවෙන්නේ නැහැ. නමුත් චම්බක් ගියනේ හැම හැම ගිහින් තියෙනවා. එතකොට අතුරු ගම යනකොට මේ කුටියේ මේ විලුඹෙන් හරි ඇඟිලි වලින් හරි යන්නේ නැහැ. ඊළඟට නේ පල්ලත්තිකය අන්තර්ගරේ ගමිස්සාමි සික්ඛාකරණීය. මේක සාමාන්‍යයෙන් කියන කාරණාව තමයි මෙන්න මෙහෙම එක. දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම ඉන්නේ අත් දෙක මේ කකුල් දෙකේ බැඳගෙන එතකොට මෙන්න මේ විදිහට අතුල් ගමේ ඉන්නකොට ඉන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් වෙලාවට මේ විදිහට මේ වගේ දේවල් වෙනවා අඩුයි. එන අත් දෙක බැඳගෙන නැත්නම් හෙඩිපටියකින් හරි බැඳගෙන මේ විදිහට ඉන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට සක්කච්ඡම් පිණ්ඩපාතම් පටිච්චසමුප්පාදයේ සික්ඛාකරණය. සකසලා පිණ්ඩපාතේ පිළිගන්නවා කියන කාරණාව හික්මෙන්නට ඕනේ. එතකොට සකසලා පිළිගන්නවා කියනකොට අර ව්‍යංජන වෙනම බෙදාගෙන කියන්නේ නිකන් අර ඕනෑවට එපාවට පාත්‍රයට ගන්න නැතුව පිළිවෙලකට පිළිගන්නවා කියන කාරණාව තමයි සකසලා පින්ඳ පාතේ පිළිගන්නවා කියන්නේ. ඊළඟට දැන් මේ පාත්‍රයටයි පින්ඳ පාතේ බෙදන්නේ කියන හැඟීමයි. පාත්‍රයට පින්ඳ පාතේ බෙදන්නේ කියන පත්ත සංඤේ පින්ඩපාතම් පටිග්ගහිස්සාමි සික්ඛාකරණීය පාත්‍රයට පින්ඩපාත බෙදෙනවා කියන හැඟීමෙන් පාත්‍රයට පිළිගන්නවා කියන හැඟීමෙන් පින්ඩපාතේ ගන්නට ඕන. ඊළඟට සමසූපකම් පින්ඩපාතම් පටිග්ගහිස්සාමි සික්ඛාකරණීය. බතට සරිලන වැංජන. ඒ කියන්නේ බත් දැන් ඒ කාලේ ලංහල් වලට එහෙම ගියාට පස්සේ කැමති දේ තියෙනකොට දැන් මේකේ ශික්ෂාපදයක් තියෙනවා කැමති දේ හංගනවා බත් එක අසුලේ තව ආයෙ දෙවෙනි සැරේ ගන්න එතකොට අන්න අර ව්‍යංජන වතර සරලන විදිහට පිළිගන්නවා කියන එක තමයි ඊළඟ එක. සම්මතිත්තිකම් පින්ඩපාතම් පටිග්ගයස්සාවේ සික්ඛාකරණිය. ඊළඟට තමයි පාත්‍රයේ කටමට්ටමට කියන්නේ සාමාන්‍ය ඉතින් අපි තනියම පින්ඩපාත යනවා නම් කටමට්ටමට පින්ඩපාත කියන්නේ ඒක වල්ලන්න බෑ. කටමට්ටමටම පින්ඩපාතේ කියන්නේ පාත්‍රයෙන් උඩට පින්ඩපාතේ පිළිගන්නේ නෑ කියලා හික්මෙන්නට ඕනේ. ඒක තමයි කම්බපත වග්ගය. ඊළඟට සක්කච්ඡ වග්ගයේ තියෙන 10 තමයි සක්කච්ඡම් පින්ඩපාතම් පටිග්ගය ස්වාමී සික්ඛාකරණිය. ඒ කියන්නේ පින්ඩපාතේ පිළිගන්නවා කියලා ඕන කෙනෙකුට බෙදන්න දීලා එහෙම ඉන්නොනේ සැලකිල්ලෙන් අවධානය. දැන් පින්ඩපාතේ බෙදෙනවා කියන හැඟීමක් තියෙන්න ඕනේ. එතකොට අර බෙදෙන එක වැටෙන්නේ නැහැ. අහකට වටින්නේ නැහැ. එතකොට සැලකිල්ලෙන් යුක්තව පින්ඩපාතේ පිළිගන්නට ඕනේ. පතසඤ්ඤී පින්ඩපාත සක්කච්ඡම් පින්ඩපාත මුල් දිස්සන්න. මේක තියෙන්නේ අනුභව කරගන්න. සැලකිල්ලෙන් පින්ඩපාත අනුභව කරන්න ඕනේ. මම ඔය සමහර දැන් ඔයාලාගෙන ගොඩක් අඩුයි. දැකලා තියෙනවා කන වයෝදෙන් හලාගන්නේ. පුතා එහෙම. එතකොට අන්න කියන්නේ මේ පාත්‍රය වළඳනවා නම් කියන්නේ අපි වළඳන කාරණාවේ බත් පැටියක්වත් එළියට වැටෙන්නේ නැති වෙන්න අපි වළඳන්න පුළුවන් වෙන්නට ඕනේ. එහෙනම් පත සංඤ්ඤේ පින්ඩපාත පාත්‍රය කියන හැඟීමෙන් යුක්තව ඒ සංඥාවෙන් යුක්තව පින්දපාත වන්දනවා කියලා ඉක්මනට ඕන. සපදානම් පින්දපාතම් බුද්ධිස්සාමි සික්ඛාකරණීය. ඊළඟට පින්දපාදානේ වන්දනම සාමාන්‍ය මෙවුවා ඇතරම බෞද්ධ සමාජය තුළ තියෙන ගොඩාක් සාර ධර්ම මේ බත් එක මැදින් අනාගන්නේ නෑ. බත් එක කොණින් අනාගන්නේ. ඒතර පාත්‍රයේ පැත්තකින් තමයි අනාගන්නේ. පාත්‍රයේ පැත්තකින් අනාගෙන පින්දපාතේ වන්දනවා කියලා ඉක්මනට ඕන. සමස්වපකම් පින්ඩපාතම් බුද්ධිස්වාමී සිකාකරණ කරණීය. ඒ කියන්නේ වළඳනකොට පවා බතට සරලන ව්‍යංජනයක් එක්ක පින්ඩපාතේ වළඳනවා. නැත්නම් අර කැමැති දේවල් වැඩිපුර තියෙනකොට කැමැති දේවල් වැඩිපුර අරගෙන එහෙම ගන්නවනේ දැන් අපි උදාහරණයක් හැටියට සමහර අය ඔය කැමැති ප්‍රියමනාප ව්‍යංජන තියෙනවනම් සමහරවල් බත් වලට වඩා ඒ කැමැත්තත් එක්ක එක් ගන්නවනම් සමහරවල් පිළිතකට බෙදෙන ඒවා පිළිතටම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා බතට සරලන ව්‍යංජන එක වළඳනවා කියලා ඉක්මනට ඕනේ. න තූපතෝ මද්දිත්වා පින්ඩපාතම් බුද්ධිසාමි සික්ඛාකරණය. දැන් අර පිළිවෙලකට තමා අනනවා කියලා පැහැදිලි කරා වගේ ඊළඟට ආයෙ පැහැදිලි කරනවා මුදුනේ අනලා ඒ කියන්නේ පාත්‍රයේ තියෙද්දි අර මැදින් අනලා පින්ඩපාතේ එකේ දානේ වළඳන්නේ නැහැ කියලා පැත්තකින් අනලා වළඳන්න පටන් ගන්න ඕනේ කියලා. න සූපන්වා වැඤ්ඤණන්වා ඕදනේන පටිච්චාදිස්සාමි බියෝ කම්මිතං උපාදායාති සික්ඛාකරණිය. මෙන්න මේ කාරණා තියෙනවා. වැඩිපුර ලබන්න කැමතිව බත් වලින් අර වැඤ්ඤණ වහන්නේ නැහැ කියලා හිතන්නට ඕන. ඒ කියන්නේ තමන් මොන හරි ප්‍රියමනාප දෙයක් ගන්න කැමති දෙයක් තියෙනවා නම් ඒක හංගලා හංගනවා වැඩිපුර ඒක ගන්න. එහෙම කරන්නේ නැහැ කියලා හිතන්නට ඕන. දැන් මේ වගේ දේවල් ඇත්තම ඒ කාලේ වුණා කියන එක ඒ කියන්නේ දැන් ඒ කාලේ විවිධ අය මහාන වෙනවනේ සහ දුර්වලයි දුර්ලභයිනේ ආහාර පාන. ඒකවල සාධාරණත්වයක් තියෙනවා. නේ සූපංවා ඕදනන්වා අගිලාන වත්තන වත්තාය විඤ්ඤාපෙත්තා බුද්ධිසාමි සික්ඛාකරණීය. ඊළඟට තමයි නොගිලන්ව සිටියේදී ගිලන් නැතුව තමන් උදෙසා මොනවා හෝ ව්‍යංජන හෝ මොනවා හරි පිළි කියන ව්‍යංජන හරි වත් හරි මොනවා හරි තමන් උදෙසා පිළියෙල කරගෙන නොවලගන්නේ මේ හිස්මිය යුතුයි. තමන්ට හදනවා කියන හැඟීමකින් මොකද ඒකට හේතුව අර සම්නිධිකාරකයේ කියනවා සම්නිධිකාරකයේ දැන් ගොඩාක් වෙලාවට ඒක පණවන්න හේතුව ප්‍රියමනාප දේ තියාගෙන තමන් උදෙසා තියාගෙන වළඳනවා. එතකොට අන්න ප්‍රියමනාප දේත් එක්ක අපිට ආසාව වැඩි වෙනවා. දැන් මෙතනත් ඒකයි කියන්නේ ගිලන් ගිලන් වුණ කෙනාට පත්‍ය දේවල් ඕනේ. එතකොට එයාට පුළුවන් Tamanට කැමති දේ හදාගෙන වළඳන්න. මොකද නැත්නම් එයාට වළඳන්න අමාරුයි. හැබැයි නුගිලන්ව සිටියේදී මේක පැහැදිලිවම කරන නුගිලන්ව කියලා තමන් කැමති දේවල් හදවාගෙන වළඳන්නේ නැහැ කියලා හිතෙන්නට ඕනේ. න උද්ධාන සංඤී පරේසම් පත්තං ඕලෝකිස්සාම සික්ඛාකරණීය. තව කෙනෙක්ගේ පාත්‍රයක් තියා බලන්නේ නැහැ උසුළු විසුළු කරන අදහසෙන්. මේ වලද හැටි දන්නේ නැහැ. මේ බලන්නකො කියලා ඒ කියන්නේ නිගා කරන්න, විහිළු කරන්න. තව කෙනෙක්ගේ පාත්‍රය දිස බලලා එයා වළඳන විදිහේ අඩුපාඩුවක් කියන්න අන්න ඒ විදිහට ඒ උසුළු විසුළු අදහසින් අනිත් අය වළඳන දිහා බලන්නේ නැහැ කියලා හික්මෙන්නට ඕනේ. නාති මහන්තං කබලං කරිස්සාමි සික්ඛා කරණීය. ඒ කාලේ ඉඳලම දිවිච්ච එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඉන්දියාවේ සාමත් තියෙනවා බත් ගුලි තියෙන්නේ. ඒ කියන්නේ බත් ගුලි කරලා තමයි අනුභව කරන්නේ. එතකොට ලොකුවට කටට දාගන්න බැරි මට්ටමට ලොකුවට බජ්ජුලිය හදන්නේ නැහැ කියලා හික්මෙන්නට ඕන. ඒ කියන්නේ අතට ගත්තනම් බත් ටික ඒ ඔක්කොම කටට දාගන්න ඕන. ඒකෙන් කොටසක් අරගෙන ආයේ එළියට දාන්න, කියන්නේ ඊළඟට මේ බිමට හලා ගන්න. එහෙම නැතුව ගත්ත අතට ගත්ත බත් ටික, ඒ කියන්නේ කටට දාගන්න පුළුවන් ප්‍රමාණයට ගන්නට ඕන. මේකේ තියෙන්නේ ගුලිය, බත් ගුලිය, බත් පිඩ කටට දාගන්න පුළුවන් ප්‍රමාණයට දාගන්නට ඕනේ. පරිමණ්ඩලං ආලෝපං කරිස්සාමි සික්ඛා කන්සන් දැන් මේක ඒ කාරණා හොඳට තේරෙනවා. හොඳට වටපුරුවට බත්ගුලිය හදාගන්න කියලා කියනවා. එහෙම හික්මෙන්නට ඕනේ කියලා කියනවා. ඒ තමයි ඒ වග්ගේ. ඊළඟට කබල වග්ගයේ මේ අනාහතේ කබලයේ මොකද්ද වරන් ඉවරිස්සාමි සික්ඛා කරණිය. ඔන්න ඊළඟ කාරණාව බත් පිළ කට ළඟට ගන්න කලින් කට අරින්නේ නැහැ කියලා හික්මෙන්නට ඕනේ. ඒ කියන්නේ මෙතනද කළ කට අරගෙන ඉන්නේ නැහැ. බත් පිළ කට ළඟට සාමාන්‍යයෙන් ඒක පුංචි බබාලා පුංචි කටේ කට ඇරගෙන ඉතින් සාමාන්‍යයෙන් බත් පිළ කට ළඟට එනකොට තමයි කට කට ඇරෙන්නේ. ඉතින් එහෙම ඉක්මනට ඕන. ඉතින් මේ සමහර ලාවට අර ඒ කාලේ හිටියන පොඩි කට්ටියක් මහානල ඒ අය තුලින් වික්කවත් වෙන්න පුළුවන්. නෑ බුඤ්ජමානෝ සබ්බං හතේ හත්තම් මුකේ පක්කේ විස්සම් සික්කා කරන්නේ. දානේ ගන්නකොට අතම කටට දාන්නේ නෑ. ඒ කියන්නේ කෑම ගන්නකොට සාමාන්‍ය එකක් වෙනව අඩුයි. ඇඟිල්ලක් විතරනේ යන්නේ ගොඩක් වෙලාවට. නිසා මුළු අතම කට ඇතුළට දාන්නේ නැහැ කියලා හික්මෙන්නට ඕනේ. නසකබලේන මුකේන බිහාරිස්සාම සික්ඛාහරණිය. දැන් බත් පිළු කරාට පස්සේ දැන් ලොකු වුණාට පස්සේ ගුලියම කන්න බෑනේ. වලඳන්න බෑනේ. කඩ කඩානේ ගන්න. අන්න ඒ විදිහට වලඳන්නේ නැහැ කියලා හිතන්නට ඕනේ. එතකොට අතට ගන්නේ ඒ වෙලේ කටට දාගන්න පුළුවන් ප්‍රමාණය. කෑලි කඩ කඩා වළඳන්නේ නැහැ. න පින්ඩුක්කේපකම් මුඤ්ඤිසාමි සික්ඛාකරණිය. ඊළඟට දැන් ගොඩක් වෙලාවට මේක බත් වලට තමයි ගොඩක් වෙලාවට කියන්නේ ඔය කඩ කටට දදාමම අන්න එහෙම කරන්න එපා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කඩ කජු කඩල මේක බත් කියන එකට ඒ කියන්නේ පිඬු කියලා කියන්නේ පිඬුවම කටාටුට ගහමින් කටාටුට විසික් කරමින් වලලන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ. ඒක කට ඇතුළටම දාගන්න ඕනේ. න කබලාවච්ඡේදකම් බුද්ධිසාමී සික්ඛාසරණීය. දැන් අනේ මුලින් කියව වැරදුනා. න සකවලේ මුකේන බ්‍යාහරිසාමී. කට ඇතුලේ බත් තියෙද්දී ඒ කියන්නේ මේක කියන්නේ කට ඇතුලේ බත් තියෙද්දි කතා කරන්නේ නෑ කියලා ඉක්මනට ඕනේ. හොඳට ඒක තේරුම් ගන්න. දැන් අපි කතා කරනවා දැක නැද්ද? හැබැයි හොඳට අවධානයෙන් බලන්න කට ඇතුලේ බත් පිරු නෑ. කට ඇතුලේ බත් පිළු තියෙද්දි කතා කරන්නේ නැහැ කියලා හිතුවෙන තමයි. කට ඇතුලේ බත් කොහොමත් ඒක අසංවරයි. ටොප් ටොප් ටොප් කරලා අමුතු නේද කට ඇතුලේ බත් පිළු තියෙද්දි කතා කරන්නේ නැහැ කියලා හිතෙන්නට ඕන. ඊළඟ එක තමයි තියෙන්නේ බත් පිළු කඩ කඩ වළඳන්නේ නැහැ කියලා හිතෙන්නට ඕන. නසකබලේ නකබලේ කබලවත් කියලා එකම මුනි ස්වාමී සික්කාකරණිය. ඊළඟට න අවගණ්ඩ කාරකම් මුනි ස්වාමී වඳුර වගේ හක්ක පුරවගෙන වළඳන්නේ නැහැ කියලා. හක්ක තියාගෙන අර එහෙම මේ හත පුරවගෙන වලදන්නේ නැහැ කියලා ඉක්මනට වань. න හත්ත නිද්දෝනකම් බුද්ධිසාම සික්ඛාකරණ. මේවා ඇත්තරම සාමාන්‍ය සිංහල චාරිත්‍ර තුළම තියෙන කාරණා අත සහ ඉඳුල් ගස ගස. ඒ කියන්නේ දැන් අතට ගසේම ඉඳුල් ගහ ගහවම බත්පතට හපව ගත්ත ඔම් කරනවා ආය වලනවා ඔම් කරනවා. අන්න ඒ විදිහට ඉඳුල් ගහම ඉඳුල් ගස ඒතකොට අර වට පිටාව විසිරෙනවා. එහෙම වලදන්නේ නැහැ කියලා හිතමෙන්නට ඕනේ. දැන් සිතාවකාරකම් බුද්ධිස්සාමයේ සික්කා වෙනවා. මේ මේ කරක කියනවා. ඉඳුල් විසිරුවමින් කියන්නේ දාන වලනකොට වටපිටාවේ ඉඳුල් වැටෙන්න බෑ. ඉඳුල් විසිරුවමින් දාන වලන්නේ නැහැ කියලා ඉක්මනට වань. ජීවා නිච්චාරකම් බුද්ධිස්සාමයේ සික්කා කරන්නේ. දිව එළියට ගගා ඒ කියන්නේ දිවෙන් ඊළඟ එක අනිත් එක තියෙනවා මේ දිව දිව දෙක කන්න එපා කියලා. දිව එළියට සද්දදා අන්නේ විදිහට වලදන්නේ නැහැ කියලා ඉක්මනට වань. මේ චපුචපකාරකම් මුංජිස්සාම සිකා. තලු මරනවා කියන්නේ. චපුචපකාර අන්න තලු මරමින් මේ කන්නේ නෑ කියලා ඉක්මනට වනේ. ඇතන මේව අපිට කියලා දුන්න අපේ ආච්චියම. අපේ ගිරියම්මල අපිට මේ වගේ දේවල් මට මතකයි මට නම් ගහලා කියලා දීලා තියෙනවා පුංචි කාලේ. මේ තමයි කබල වර්ගය. ඒක බලන්න ඒ කාලේ අර කොච්චර මේ කියන්නේ දැන් සාමාන්‍ය ඔය සුදු අයගේ ගොඩක් වෙලාවට මේ මේ ගති නැහැ. සිංහලයන්ගේ ওই ගොඩාක් චාරිත්‍ර තියෙනවා මේ වත් එක බැඳිලා කියනවා. යන සුරුසුරු වර්ගයේ න සුරුසුරු කාරකම් බුද්ධි ස්වාමි සික්කතන. සදා සද්ද කර කර කන්නේ අන්නේ ඒ විදිහට වලදන්නේ නැහැ කියලා හික්මෙන්නට ඕනේ. න හත්ත නිල්ලේකම් බුද්ධි ස්වාමි සික්කතනිය. මේක ගොඩක් අයට වෙනාගම් වල නම් කරනවා අතලේව කන්නේ අතලේව කන්නේ නැහැ කියලා හික්මෙන්නට ඕනේ. සමහර මම දැකලා තියෙනවා සිංහලයෝ පවා කරනවා. මේ අතේ ගෑවි කිරිකවම දකින්නට කිරිකිටයි. කියන අතලෙව ගන්නනේ කියලා හිත වෙනට ඕනේ. න පත්තනිල්ලේකම් මුංජිත් මේක නම් කොහොම කරනවද මන් මට හිතා ගන්න බැහැ. පාත්‍රයේ දෙවකම සමහරවට මෙහෙම කරනවා. ඔහොම කළා අරගෙන ආවම ඒ වගේ වෙන්න පුළුවන්. නෑ ඔට්ටනිල්ලේ එකම් මුංජිත් සාම ජන්න තොල්ලෙව කන්නේ කියලා. තොල්ලෙව කමින් අනුභව කරන්නේ නැහැ කියලා ඉක්මනට. ඔන එකෙන් තොලේ ගෑවම කරන්නේ නැහැ. ගේන්සෝරම් පීඩා ගන්න. න සාමිසේන හත්යන පාණීතාලගම් පටිග්ගයස්සාමි සික්ඛාකරණය. මේවා ඇත්තරම සදාචාරාත්මක දේවල්. ඉදුල් තියෙන අතින් පෑන් භාජනේ අල්ලන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය හැන්ඩක් වල් මොකක්වත් ඉදුල් තියෙන අතින් කියන්නේ ඉදුල් ගෑවෙනවා. ඉදුල් තියෙන අතින් පෑන් භාජනේ අල්ලන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ. න සති සසිට්ඨකම් පත්තදෝවණං අංචර අන්තරගරේ චණ්ඩේසාමි සික්ඛාකරණය. ඉඳුල් වතුර පාත්‍රයේ හේතු ඉඳුල් වතුර දැන් මේක නම් දංහලක තමයි ගොඩක් වෙලාවකට දංහලක වගේ ඇතුළු ගමේ කියන්නේ දැන් පාරේ හරි කොහේ හරි මොන හරි මඩුවක් ගහලා තියෙනවා කිය මඩුවක හරි අර හොද මොතන බකාස් කරලා එහෙමම හලන්නේ නැහැ කියලා හිතන්නට ඕනේ. මේක මතක් වෙච්ච වෙලේ තව එකක් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ඒක ශික්ෂා පදවල තියෙනවා. නැත්නම් නැහැ ඒක පුංචි පුංචි ශික්ෂා පදවල තියෙනවා. පරික්‍රමයට වතුර පාත්‍රය හොදනකොට අනිත් අයට පාත්‍රයේ සද්දය ඇහෙන්න තියෙන්නට ඕන. තව කෙනෙකුට. ඒ කියන්නේ හිමින් සීරෝ හොදන්නට. ඊළඟට තමයි පාත්‍රය වම සුක්කානම් වගේ කරකවන්න නැති වෙන්නට ඕන. ඒ කියන්නේ සමහර අය ඉන්නවා වතුර දාලා පාත්‍රෙම සුක්කානම් වගේ කරකවනවා. උණු වතුරෙම දාලා සුක්කානම් වගේ කරකවනවා. එහෙම නෙමෙයි පාත්‍රය දැම්මනසේ පාත්‍රය ඔහම ඔහම කවලම් කරලා උමතු ටික අයින් කරන්න පුළුවන්. ඊළඟට තමයි හැම වෙලෙම අපි දාන ශාලාවක හිටියොත් එහෙම වැඩි හිටි කෙනා පාවිච්චි කරනකම් ඒකක්වත් පාවිච්චි කරන්න හොඳ නැහැ. වැඩි එක්ක වැඩි හිටි කෙනාගෙන් අවසර ගන්න ඕන. නැත්නම් වැඩි වැඩි හිටි කෙනා පාවිච්චි කරලා පස්සේ අතර පරික්කම හරි වතුර එක හරිය පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ පරික්කමට වතුර දානකොට පරික්කමේ පාත්‍රය වදින්නත් බෑ. ඊළඟට බහාස් දාලා සද්දය ඇහෙන්නේ නැති වෙන්න හිමින් සීල දානට. ඒ වගේ දේවල් අර හරිය සංවර සංවර දේවල්. ඉතින් අන්නේ කාරණා අපිට විශේෂයෙන් දාන ශාලාවකට ඒ වගේ දැනගන්නාම ගොඩාක් සංවර වෙන්න වටිනවා. ඒ වගේ <clears throat> තියෙන්නට ඕන. ඊළඟට න චත්තපාණීස අගිලානස ධම්මන්දේශිස්සාම සික්ඛාකරණීය. කුඩයක් අරගෙන ඉන්න කෙනෙකුට නොගිලන්ව සිටියේදී කුඩ ඉහළන් ඉන්න කෙනෙකුට දැන් අපි කුඩයක් නතර නොහිලගෙන ඉන්නේ ඊළඟ තෝරේ අපි ඉන්නේ නොගිලන්න සිටියේදී කුඩයක් කියලා ඉන්න කෙනෙකුට ධර්මයේ නොකිය යුතුයි ඉක්මනට ඕන ධර්මයේ කියන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් ගිලනාට කියලා කියන්නේ දැන් සමහර දැන් මේ ධර්ම දේශනා කරන සමහර දේවල් තියෙනවා කියන්නේ අපි ගෞරවයට නොකරන දේවල් තියෙනවා. කෙනා අනුව සමහර දේවල් තියෙනවා අපි හිතමුකෝ අනාගමිකයෙක් කියලා. අවුල් කරන්න පුළුවන් කියලා. එතකොට එයාට කියන්න ඕන ධර්මයේ කියනට වඩා අපි දැන් අපිට කියන අපි ඔක්කොම ධර්මයේ තමයි. නමුත් අපි එයාට මොනවද හිතන්න දෙයක් නේ දෙන්නේ. එතකොට ඒක අපි අවස්ථාන කූලවයි බලන්න ඕනේ. දැන් මොන හරි ධර්ම කාරණාවක් කෙලින්ම ඇහුවොත් එහෙම අන්න ඒකේ තමයි මේ ගොඩාක් ඉක්මනට ඕනේ. එතකොට එහෙනම් නොගිලන්ව සිටියේදී කුඩයක් ඉහළගෙන ඉන්න කෙනාට ධර්මයේ දේශනා කරන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ. මේක නම් සේකියාවලට සංගරේ කියන එකට වඩා තියෙන්න ඕනේ ධර්ම ගෞරවය කියන එක. සේකියා කියන එකට වඩා ධර්ම ගෞරවය කියන එක. දැන් දණ්ඩපාණීස අගිලනස ධම්මං දෙසිස්සාමී සේකා කරමිය. හැරමිට් හැරමිට්ක් ලීයක් අරගෙන ඉන්න කෙනෙකුට නොගිලන්ම විදි. ගිලන් වුණාට ප්‍රශ්නේ ගිලන් වුණාම ප්‍රශ්නයක් නෑ. නොගිලන් විදි ධර්ම දේශනා කරන්නයි කියලා හික්මනට ඕනේ. න සත්ත්පාණී සත්‍යනස ධම්මං දේශාමි සීකාකාරය. ආයුධ ඒ කියන්නේ සත්ත්ව කියන්නේ අඩු පිහියාදී. එතකොට ඊළඟ එකේ තියෙන ආයුධ පාංශ කියලා. ආයුධ වර්ග හැම එකක්ම එතකොට මෙන්න මේවා දරාගෙන ඉන්න කෙනෙකුට නොගිලන්ව සිටිද්දී ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා හිතන්නට ඕනේ. නැ පාදුකාරෝල්ල සකිලානස ධම්මං දේශිස්ලාම සික්ඛාකරණිය. ඒ කියන්නේ දැන් මෙතන පාදුකාරෝල්ලසයි ඊළඟට උපානාරෝල්ලසයි කියලා දෙකක් කියනවා. එකක් තමයි මිරිවැඩ් කියන්නේ දැන් ඔය හජවරු ආදී පාවිච්චි කරපු සරප්පු කියන එකත් ඊළඟට සාමාන්‍යයෙන් පාවිච්චි කරන සරප්පු කියන එකත් වගේ එකක් තමයි අදහස ඉදිරිපත් කරන්නේ. පළවෙනි එක කියන්නේ මිරිවැඩි ගමාගෙන ඉද්දි ධර්ම දේශනා කරන්න නැහැ කියලා ඉක්මනට ඕන. ඊළඟ එක පාවහන් දාගෙන ඉද්දි සරප්පු දාගෙන ඉද්දි නොගිලන්න නොගිලන්න නොගිලන්න ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා ඉක්මනට ඕන. ගිලන්නම් පුළුවන් එයාගේ ස්වභාවයත් එක්ක. න යානගතස්ස අගිලානස් ධම්මං දේශිස්සාමි සිකාරණේ. දැන් අද වගේ වාහන නෙමෙයි තියෙන්නේ. අද නම් ගොඩක් වෙලාවට දැන් මේක කිව්වට පස්සේ එකම සීට් එකේ ඉඳගෙන ඉන්න දෙන්නෙකුට ධර්ම කතා කරන්න බැහැ කියලා පුළුවන්. එහෙම නෙමෙයි. ඒ කාලේ තිබුණේ වාහනේ කියන එක කරත්තනේ, දෝලාවනේ. ස්වාමීන් වහන්සේ පයින් යනවා අර දෝලාවේ ඉන්න කෙනාට බණ කියන්න. අන්න ඒ වගේ දේවල් කරන්න බෑ. ඊළඟට තමයි වාහනයක අපි අඩි වුණත් අපි පිටිපස්සේ ඉද්දී නැත්නම් අපි අර ගෞරවාන්විත විදියට අපි හිතමුකෝ මේ අපි සුඛාසනයක නැතුව ඉන්නවනම් අනිත් කෙනාට කියන්නේ නොගිලන්නව නම් ගිලන්න නැතුව නම් අනිත් කෙනාට සාමාන්‍යයෙන් ධර්මයේ නොකියන එක තමයි ගොඩක් හොඳ. ඒ කියන්නේ ඒකට අපි අපට තේරෙන්නට ඕනේ මේ අවස්ථාව ඒ කෙනාට ගොඩාක් වැදගත් එකක්ද නැද්ද කියලා. ඒ කෙනාට වැදගත්ද නැද්ද කියන කාරණා තීරණය කරන්න පුළුවන් වෙන්නේ එයා හිතන අපි හිතමු එකපාරටම යම් කිසි කෙනෙක් ලොකු චින්තනයක් මෙහෙවලා ඉද්දි එකපාරට ප්‍රශ්නයක් ඇහුවා කියලා. එතකොට ඒ අවස්ථාවේදී යාගේ චින්තනයත් එක්ක යාට එතනදී ඒක ඕනේ. එතකොට අපි යන්නේ කාරණාව يعني ඒක අපට සාමාන්‍ය එකපාරට තේරුම් කර තේරුම් ගන්න බෑ. ඉතින් ඒකෙදි අපි පුළුවන් තරම් අර ගෞරවාන්විත විදිහට ඒ කාරණාව කියන්න උත්සාහ කරන්නට ඕනේ. නැත්තම් අපි අර ගොඩක් වෙලාවට මම අර හැමවිලීම කියන්නේ ශික්ෂාව අපි ගන්නවා. يعني ශික්ෂාව කියන්නේ නිවන් මාර්ගට උපකාරයක් වෙනස මිසක් ශික්ෂාව හික්මීම තියෙන්නේ නිවන් මඟ විනාශ කරගන්න නෙමෙයි. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. නිවන් මඟට උපකාරය. එහෙනම් උපකාර වෙන විදිහට හැම එකක්ම තියෙන්න ඕනේ. ඒතර වාහනයක යන නොගිලන් කෙනෙකුට දහම් උදසන්නෙම ඉක්මනට ඕනේ. ඊළඟට න සයනගතස්ස සැතපීලා නිදාගෙන ඉන්න කෙනෙකුට නොගිලන්න. ගිලන් නැත්නම් නොගිලන් නිදාගෙන ඉන්න කෙනෙකුට ධර්මයේ කියන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ. නෑ පල්ලත්තිකාය නිසින්නස්ස අගිලනස ධම්මං දෙසිස්සම් සිකා දැන් පල්ලත්තිකාය කියලා කලින් කිව්වේ කිසිම ගෞරවයක් නෑ අත් බැඳගෙන ඉන්නවා කකුල් දෙකෙන් අත් බැඳගෙන ඉන්නවා ගෞරවයක් නෑ මොන හරි අහන ඒවා තියෙන අන්න ඒ වගේ අවස්ථාවකත් නොගිලන්නම් ධර්ම දේශනා කරන්නේ කියලා ඉක්මනට ඕන. න වේදිත සීසස්ස අගිලනස ධම්මං සීසස්සම සික්ඛා කරණය. ඒ කියන්නේ ජටා බඳලා ඉන්න කට්ටියන්ට මේ තොප්පි දාලා ඉන්නකොට ධර්ම දේශනා කරන්නේ කියලා ඉක්මනට ඕන. ඊළඟට න ඕගුන්ට සිරසක් ගන්න ළමයි තම සික්කාසරණිය. ඒ කියන්නේ හිස වසාගෙන ඉන්නවනම් තිවුරකින් හරි සෙද්දකින් හරි ඕනෙ එකකින් කවන්නේ. හිස වහගෙන ඉන්නවනම් ඔළුව වහගෙන ඉන්නවනම් නොගිලන් කෙනෙක් නම් ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ. න චමාය නිසිරිත්ව ආසනයේ නිසින්නස්ස අගිලන්නාස ධම්මා දිසම් සික්කාසරණිය. තමන් බිම වාඩි වෙලා. ඒ කියන්නේ ගුරුවරයා කියලා දාලක් තියකුත් නැහැ. ඒ කියන්නේ ධර්මයේ කතා ධර්මයේ කියලා දෙනකොට ගුරු ගෝලයා ගුරුවරයාට ධර්මයේ කියලා දෙනවා නම් ගෝලයා අඩුම සමාසනයකවත් ඉන්න ඕන. ඒ කියන්නේ ධර්මයේ තමයි එකතන. ගෝලයා ගුරුවරයාට ධර්මයේ කියලා දෙනවා නම් අඩුම සමාසනයකවත් ඉඳලා තමයි කියලා දෙන්නට ඕනේ. දැන් මෙතන පැහැදිලි කරනවා බිම වාඩි වෙලා ඉඳි ආසනයක් පුටුවක ඉන්න නොගිලන් කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න නැහැ කියලා ඉක්මනට ඕනේ. නැ නීච ආසනයේ නිසිරිත්වා උච්ච ආසනයේ නිසින්නස අකිලානස ධම්මං දෙසිසම සික්ඛාකරණිය. පහත් ආසනම අර කලින් කිව්වේ. පහත් ආසනයකින්ද ඉහළ ආසනයක ඉන්න නොබුලන් කෙනෙකුට ධර්ම දේශනා කරන්නේ නැහැ කියන ඉක්මනට ඕන. නටිතෝ නිසින්නස්ස අකිලානස ධම්මං දෙසිසම සික්ඛාකරණිය. තමන් හිතගෙන වාඩි වෙලා ඉන්න කෙනෙකුට ධර්මය කියන්නේ නැහැ කියලා ඉක්මනට ඕන. ඒක තමන් හිතගෙන අනිත් අය වාඩි වෙලා. එහෙම ධර්මය කියන්නේ නැහැ. මට මේ වර්තමානයේ නම් ටියුෂන් පන්ති කරන කමිටත් ධර්මයේ කියන දේවල් තියෙනවානේ. දැකලා තියෙනවා මොනවා ත්‍රිව සම්බන්ධය කියන්නේ හාමුදුරු බෝඩ් එකේ උගන්වනවා හිටගෙන මිනිස්සු ටික ඉඳගෙන අහගෙන ඉන්නවා. ඒ බුදුරණවහන්සේ නම් කියනවා අපි හිටගෙන ඉඳගෙන ඉන්න අයට ධර්මය කියන්නේ නැහැ කියලා හිතෙන්නට ඕන. න පච්චතෝ ගච්ඡන්තෝ පුරතෝ ගච්ඡන්තස අගිලානස ධම්මං දෙසිසම් සික්ඛාකරණිය. දැන් ඒක අපිත් ඒකත් අපි තේරුම් ගන්න මේ අපි ධර්මයේ උගන්වනවා කියන එක සහ කෙනෙකුගේ අවශ්‍යතාවය එක ප්‍රශ්නයක් කිරීම කියන එකයි ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද සමහර අවස්ථා තියෙන්න පුළුවන්. ඒක ඉතින් හැමෝටම කියන්නේ සාමාන්‍ය ඉස්ලාම ධර්මයේ දේශනා කරන්න වික්ත විසරද භාවයක් කෙනෙකුගේ හැඟීම තේරුම් ගන්න හැකියාවක් නැත්නම් මේ ශික්ෂා පද ටික ඒ විදිහටම රකින්නට ඕනේ. එහෙම නැතුව තියෙන්නේ සමහර කෙනෙකුගේ හිතීමේ ගතිය එක ගත්තාම එතන වැදගත් වෙන්නේ එයාගේ මාර්ගය. එතකොට එතනදී කතා කරන්න පුළුවන් ඊට අදාළ පරිසරය සකස් කරගන්න. ඊළඟට තමා පිටිපසින් යද්දී ඉදිරියෙන් යන කෙනාට නොගිලන්න ධර්ම දේශනා කරන්නේ නැහැ. තමන් පිටිපසින් යනවා ඉදිරියෙන් ඉදිරියෙන් ඉස්සරෙන් යන කෙනා. එතකොට ඇවිදමින් ධර්ම දේශනා කරන්න බෑ කියලා නෑ. තමන් ඉස්සරෙන් යද්දී පිටිපසින් යන්න පුළුවන්. තමන් පිටිපස්සෙන් යද්දී ඉස්සරෙන් යන කෙනාට ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා ඉක්මනට වань. දැන් උපතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස අකිලන ධම්ම දේශන. දැන් අපි තුන් කැලේ පාරක නැත්නම් පොඩි පාරක යනවා කියලා. කවර ප්‍රශ්නයක් අහනවා. එයා පාරේ යනවා. අපි අර පැත්තෙන් කැලේ ගිහිල්ලා ආර කියන්නේ මේක ආර කියන්නේ මේක යන කතා කරනවා. එහෙම බෑ. අපි මාර්ගයේ හරිය කියනවනේ අරයා කැලෙන් ගෙවිලා ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මාර්ගයේ යද්දී නොම නොමගින් කියන්නේ නොමගින් යමින් සිටියේදී මගින් යන නොගිලන් කෙනාට මාර්ගය යන නොගිලන් කෙනාට ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ. නටිතෝ අගිලාන උච්චාරංවා පස්සාවංවා කරිස්සාමි සික්ඛාකරණිය. අසනීපයක් නැතුව තියෙද්දී හිතගෙන මල මුත්‍රා පහ කරන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ. ඔන්න දැන් මේක ගොඩාක් ඔයාලට හික්මෙන්න තියෙන එකක්. අසනීපයක් හේතුවක් නැත්තම් හිතගෙන මුත්‍රා කරන්න බෑ. හිතගෙන මුත්‍රා කරන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ. අසනීපයක් තියෙනවනම් එතකොට ඒක අසනීපයක් නිසා. ඒ නිසා අසනීපයක් ඇති කල්ලි හිතගෙන මල මුත්‍රා කරන්නේ නැහැ කියලා හිතෙන්නට ඕනේ. දැන් හරිතේ අගිලාන උච්චාරංවා පස්සාවංවා කෙහෙලංවා කරිස්සාමි සික්ඛාකරණීය. අසනීපයක් නැතුව තියෙද්දී තනකොළ මතට නිල් තනකොළ ආදී දේවල් මතට මල මුත්‍රා කියන්නේ මුත්‍රා කරන්නේ නැහැ මල පහන් කරන්නේ නැහැ කියලා ඉක්මනට ඕනේ අසනීපයක් නැතුව තියෙද්දී න උදකේ අගිලවන උච්චාරං වා පස්සාවං වා කිහෙලං වා කරිස්සාමි සික්ඛාහරණය. අසනීපයක් නැතුව තියෙද්දි දැන් මෙහෙම එකක් අසනීපයක් නැතුව තියෙද්දි ජලයට මල මුත්‍රා කරන්නේ නැහැ, කෙල ගහන්නේ නැහැ කියලා හිතෙන්නට ඕන. අසනීපයක් නැතුව තියෙද්දි ජලයට මල මුත්‍රා කරන්නේ කෙල ගහන්නේ නැහැ කියලා හිතෙන්නට ඕන. දැන් ওই ටික තමයි ශේකිය 75 මේකේ ප්‍රධාන විදිහට මාතෘකාවට ගත්තොත් සිවුරු පොරවන විදි තියෙනවා, ගමේ යන විදි තියෙනවා, ගමේ ඉන්න විදි තියෙනවා. ඊළඟට පින්දපාතේ පිළිගන්න විදි, පින්දපාතේ වළඳන විදි තියෙනවා. ඊළඟට බණ කියන විදි තියෙනවා, වැසිකිලි කිස කරන්න එපා කියපු කාරණා විග්‍රහ තියෙනවා. මෙන්න මේ ටික තමයි භික්ෂුවකගේ ජීවිතය තුළ සිදුවෙන්නා වූ කරුණු ඔස්සේ සංවර විය යුතු ආකාරය තමයි මෙසේ කියා ටිකේ පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේකෙදී අපි ওই මාතෘකාව හැටියට මතක තියාගත්තොත් අපට ওই ටික මතක් වෙනවා. ගමේ ගමේ විශේෂයෙන් අපි මේ ගමේ යන කාරණාවෙදි මේක විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. ඒ සංවරකම කියන කාරණාව. ඉතින් මේ ටික තමයි ශේකියා ටික ඉතින් සාමණේර ප්‍රවිද්ද වෙන්නට ඔයාලා අපේක්ෂාවෙන් ඉන්නවා පිතා මාසෙකින් මහාන කරනවා. ඉතින් හිත ඒකට සිල් ගන්නවා. එතකොට අපි වත් ටිකක් ශික්ෂා පද ටිකක් රසපාරාජිකා ටිකක් සේකියා ටිකක් අපි දැනගෙන ඉන්නට ඕනේ සාමාන්‍යයෙන් ශ්‍රමණ ස්වરૂපය කියන ශ්‍රමණ ස්වરૂපය ශ්‍රමණත්වය නෙමෙයි බාහිරින් පෙනෙන ශ්‍රමණ ස්වરૂපය කියන කාරණාවේ සංවර වීම සඳහා හැබැයි වත්තක් කන්දකය කියන කාරණාව ගොඩාක් ඇතුළේ කෙලෙස් වලටම පාර දෙන එකක් තියෙනවා. ඉතින් ඒක අපි ගොඩක් කතා කරා. ඒවත් එක්ක අපි තව ගොඩාක් පැති ඉගෙන ගන්නට ඕන. ඉතින් ඒ නිසා මම අර අතුරු මැදදී කියපු කාරණා ටිකක් මතක තියාගන්න. ඒ සෑම දෙයක් එක්කම අපි ලොකු සංවරයක් මේ හැබැයි සංවරයක් කියන කාරණාව හොඳට තේරුම් ගන්න. රඟපෑමක් නෙමෙයි අන් අයගේ අපහැදීම දුරු කරන්න. ඒ කියන්නේ ඇත්තටම ශ්‍රමණී කියලා කියනකොට අනිත් සමාජයෙන් වෙන් වෙලා නම් ඉන්නේ අනිත් සමාජය ඇසුරු කරනකොට අනිත් සමාජයට අසුරෙදි එයාලගේ වෙන්වීම ප්‍රකට වෙන දේ තමයි අසුර කරන්නේ. නිසා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය සමාජයේදී ප්‍රකෘති කියන්නේ ප්‍රකෘති සියයක් ධර්මයක් එක තියෙනට ඕනේ. සාමාන්‍යයෙන් ධර්මයක් එක්ක අපි ජීවිතේ ඉන්නකොට දැන් ඔයාලා ඔක්කොටම අපි ධර්මයේ දිගුවට කියලා දුන්නා. ධර්මයක් එක්ක ඉන්නකොට මේ කාරණාවන් ගොඩාක් වෙලාවට හැදෙනවා. ශික්ෂාපද කියන කාරණාව ගොඩාක් වෙලාවට හැදෙනවා. ඒ සංවරත් වෙනවා ධර්මයත් එක්ක ඉන්නකොට. ඒ නිසා අපි එක තියාගන්න ඕනේ ධර්මයේ. නමුත් ඔය අලුතින්ම ශාසනයට ඇතුල් වෙන්න යන නිසා මේවා ගැන වෙනම අපි අවධානය ඇති කරගන්නට ඕනේ. ශේකියාවත් සහ ශික්ෂාපද පිළිබඳව. එහෙනම් ඒ ටික තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ. මේ පිළිබඳව මොනවද අහන දෙයක් තියෙනවද අහන්න. අන්තරසාර අන්තිමට සමානසාර රූපය කියලා එතන විචුව කියන අදහසින් පිටිට පේන පිටේ පිට සංවර භාවය කියන්නේ. ඒ සැබෑ ශ්‍රමණත්වයේ කියන මාර්ගයයි ඒ සියල්ලක්ම පිටට පේන ශ්‍රමණ ස්වરૂපය කියන කාරණා. ශ්‍රමණ ස්වરૂපේ තියාගෙන ශ්‍රමණත්වය තියලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශ්‍රමණත්වයත් එක්ක ශ්‍රමණ ස්වરૂපය ප්‍රකට වෙනවා. සිංහේ සම ස්වરૂපයේ තියෙන විශේෂයෙන් බාහිර ඇසුරු කරන්නේ. එයාලගෙන් වෙන්නේ දැන් අපේ සාමාන්‍යයෙන් ඔය අපට ගොඩාක් දේවල් හම් වෙනවා ශ්‍රමණිය ශ්‍රමණිය එක්ක ඇසුරු කරනකොට ප්‍රකෘති මට්ටමම තියෙන ගැන වෙන්නේ නැහැ සමාජ. දැන් මේ පිළිදොච්චි ස්වාමීන් වහන්සේගේ ඔය ගොඩක් අවස්ථාවල් තියෙනවා. එතකොට අර වෙන් වෙච්ච ගතියක් නෙමෙයි. දැන් රසධම්ම සූත්‍රෙත් පැහැදිලි වෙනවා වෙන් වෙලා ඉන්නේ. තර වෙන්ලා ඉන්නකොට එයාලගේ විමුක්ති භාවය අපට අපේ ජීවිතය තුළ අර දැනෙන මට්ටමින් තියෙනට ඕන. සමහර ආම්බෝපම සූත්‍රය දිගට ඇතුලේ හිතේම තියෙන කෙනෙකුට සමහරවිට ඒකට එන්න තියෙන පුළුවන්. ඔය දැන් මේ අර මේ වගේ දේවල් කියන්නේ මේකේ තියෙන කාරණා ටික ගොඩක් වෙලාවට සංවරයි. ඒ කියන්නේ ගමේ යන කාරණා. ඒ කියන්නේ ඒක වෙනම එකක් නේ. එහෙම නැතුව අපි කට්ටොත් එහෙම සාමාන්‍ය ජීවිතේ ඒ කියන්නේ පැවිදි අය ඇසුරු කරන සමාජයක ඉන්නවා කියන්නේ. එතකොට මේ සමාජයකදී වෙනස්කමක් නැහැ. සාමාන්‍යයෙන් අර ආචාර ගෝචර සම්පන්න බව කියන එකක් කියනවා. එතකොට ඒ කාරණාව එදෙනවා. හැබැයි අර ශ්‍රමණ සමාජයකම ඉන්නේදී තියෙන සමහර සංවරකම් ඒක ඒක තමයි අත්‍තරම් බොහොම දුරට තියෙන්නේ. නැත්තම් මේ ගමේ ගිහිල්ලා වරෙව් ගහ ගන්න කියලා නැත්නම් මොන දෙයකට එහෙම ඉන්න ගතියක්. කියන ඒ ඇත්තම ගත්තොත් ශ්‍රමණ දැන් අපි අර කියන්නේ ඇතුළේ ගිනි පිටට දෙන්නේ නැහැ කියන. දැන් සාමාන්‍යයෙන් සමහර වෙලාවට මම හරි සමාගමක් ඇතුළේ ඇතුළේ ප්‍රශ්න තියෙන පුළුවන්. මම ගොඩක් වෙලාවට ඒ සමාගම කියන එකට රූල්ස් එකට ඇටත් වෙලා නම් තියෙන්නේ ඒකදී පිටට යවන්නේ නැහැ. අන්න ඒ වගේ මේ සමාජයේ යම්කක් යම්කේ සමාගමක් තමයි වික්ක සමාගම කියන්නේ. එතකොට එතනින් එළියට යනකොට ඒක වෙනස්. ඒ ඒ නිසානේ ඇත්තරම මේ ගිහියන්ට භික්ෂූන්ගේ අඩුපාඩු කියන්න බෑ. දැන් ශික්ෂාපදයක් තියෙනවා භික්ෂූන් අතරත් භික්ෂූන්ගේ අඩුපාඩු කතා කරන්න බෑ. නමුත් අර වෙනම ශික්ෂාපදයක් තියෙනවා දැන් භික්ෂූන්ගේ අඩුපාඩු භික්ෂූන් අතර කේලමක් නැහැ අඩුපාඩු ඉස්මතු කරනවා කියන එකෙන් තොරව යාව හදාගන්න කතා කරන්න පුළුවන්. භික්ෂූ සමාජය තුළ. හැබැයි එහෙම ගිහි අයට කියන්න බැරි දේවල් තියෙනවා. පාරණිකා, කරුකාපත්ති. ඒවා ගිහි අයට කියන්න බෑ. වසන කරන්නේ ඒ කියන්නේ සඳහන් නැතුණාට පස්කඩේකත් පිටින් දුල්කඩේ වගේ පාවිච්චි කරගෙන සමාජයේ ඒක ඒක ඇත්තටම අනිවාර්යයෙන්ම අද සමාජයේ මුතු සමාජයේ තියෙන එකක් තමයි පත්කඩේ කියන එක දැන් මම අත නම් ගොඩාක් පාවිච්චි කරනවාදී මොකද මට ගොඩක් වෙලාවට වැඩි හිටිය අය හම් වෙනව අඩු නිසා නැත්තම් අපි අනිවාර්යයෙන්ම පත්කඩේ කියන එක ළඟ තියෙන්න ඕන එකක් මොකද හේතුව දැන් කච්චඩිය අනුදානන්නේ සිවුරු කිලුට වෙනවනේ. සහ ගෞරවාන්විත භාවයක වන්දනාවක් ඒ නිසා පත්කඩේ පාවිච්චි කරනවා කියන එක පත්කඩියක් අනිවාර්ය ළඟ තියෙන්න ඕනේ. ඉඳුල්කඩේ පාත්‍රයේ පිහන්න ඉඳුල්කඩේ කියන එකක් තියෙන්නට ඕනේ. මොකද ඉඳුල්කඩේ නැත්තම් පාත්‍රේ ජරා වෙනවා. සහ සිවුරු ජරා වෙනවා. මොකද පාත්‍රයේ තියෙන දේවල් වැටෙනවනේ. ඉඳුල්කඩේ කියන එක නම් ඇත්තටම පස්සේ ආපු එකක් ගොඩාක්. පත්කඩේ කියන එක නම් තිබුණා. මොකද පරිස්කාරක වල හැටියට ගොඩාක් පස්සයාපු දේවල් තමයි ඉදුරුක දේවල් තියෙන්නේ. ඉතින් ඒක ඒක සාමාන්‍යයෙන් විශේෂ කියලා ගන්න ඉදුරුක දේකින් අපි ඉදුරුක දේ පාවිච්චි කරන්නේ අවුරුද්දක් නම් අවුරුද්දම හොදන්න තිබුණ හරියන්නේ නැහැ. අර ඒක ඉදුරු ගඳ ගන්න තියෙන්නේ ඒක අපි තේරෙනවා නේද ඉදුරු ඉදුරු තියෙන කන්නේ තියෙන්නේ. ඉදුරු අපි සැරේ සැරේට හොදන්න ඕනේ. ගොඩක් කලාවට එක ඉදුරු කොටයක් ප්‍රමාණවත් මොකද ඒක හවස වලවන්නේ නැහැ. එතකොට පාවිච්චි කරලා දවස් තුන හතරකට සැරයක් හොරලා දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා දැන් ඉස්සර ඔය අපුත්තු දුතාංග එහෙම රකින්න කාලේ පරිස්කාරක වල අඩු වෙන්නේ පාවිච්චි කරන්නේ. ඉතින් පාවිච්චි කරන්නේ නැහැ වගේ ඉඳුල් කඩේටයි අඟ පිටින එකටයි කොම තුලන එකටයි ඔක්කොම එකක් තිබ්බේ. ඉතින් ඒක ටිකක් අප්‍රසන්නයි අනිත් අයට. මොකද අනිත් අය පාත්‍රේ පාවිච්චි කරන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලෙන්සුවක් පවා ඒකත් ගොඩාක් වටිනවා. මේක මම ඒක ඒකාන්ත කරලා කියන්නේ නැහැ. අපේ පරිස්කාර අඩු වෙන තරමට. සාමාන්‍යයෙන් අඩි 6 4 වගේ සුවයක් නැතුව ඒ කියන්නේ පුළුවන් තරම් අල්ප විදිහට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම ගොඩාක් වටිනවා. මොකද හේතුව එතකොට අපිට පරිස්කාර අඩු වෙනවා. නැත්නම් දැන් ඔන්න ගමනක් යනකොට අපිට තියෙනවනේ සමන ගිහි කෙනෙක් වුණාම තුවාය බෙඩ් සීට් එක ඊළඟට නැති දෙයක් නේ හැම එකම තියෙනවා අපිට මේ තුවායටයි හැම දෙයකටම එකම දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඉදුල් කඩේ හැරය ඉදුල් කඩේට වෙනම එකක් තියෙනවනේ එතකොට හරි මේ සරලයි ජීවිතේ මගේ තියෙන මෙන්න මේ විතරයි මේ ඔක්කොටම තියෙන. ඉතින් මේ වගේ එකක් අර තියෙනවා නම් ඒ ඇති. ඒ කියන්නේ රූප දෙක නාන්නයි කුණු වතුර ගන්නයි. දැන් ඒ කාලේ ඒක මම එහෙම කියන්නේ ඒ කාලේ ඔක තිබිලා නැහැ. නාලන්නේ තවනවා කියන්නේ අවුයි තවනවා. අර ගොඩාක් සූටුසුල තියෙන්නේ. ඒ කියන්නේ නාලා ඉවර වෙලා අවුවට ඇවිල්ලා ඇඟ තවනවා. අර වතුර ටික වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට අර ඉතාලම අල්ප වශයෙන් මේ වගේ දෙයක් තියෙන ගොඩාක් කටේ. ඊළඟට තමයි මම විශේෂයෙන් කමන්නේ අයින් කරන්න බැරි රෙකෝඩ් වෙන ඒවා මේ මාව අනුකරණය කරන්න එපා. ආදේශ කරගන්න. අනුකරණය කියන්නේ දැන් මම පැවිදි වෙලා අවුරුදු 20යි. ඊළඟට මගේ වැඩපිළිවෙල කියන්නේ ඔයාලා කාටවත් පේන්නේ නැහැ නේ මම මම හනෙච්ච අවුරුදු ඉතිරි කොහොමද කියලා. අවුරුදු 10ක් කලින් හංගිටියේ කොහොමද කියලා මුල් කාලේ හිටියේ කොහොමද කියලා කාටවත් පේන්නේ නැහැ. දැන් මේ මේ මම කියලා දෙන කාරණා ඒ විදිහටම කරන්නේ. මම සමහර දේවල් අර සානසික කරන්නේ. දැන් මම සමහර දේවල් කරනවා කියලා ඒක අනුකරණය කරලා කරන්න යන්න එපා. මොකද මගේ ගතිය වෙනස්. මගේ පැවිද්දත් පරණත වැඩි. ඒතර පැවිද්දත් පරණත වැඩි, හැම පැත්තම බලනවත් පරණත වැඩි. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ ඒකට